සම්ති ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි पञ्चशीलं धर्मं साधुकं सुरक्षितं कत्वात्तमादेन सम्पादेत कामभन्ते समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता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 සුනිදානෝ භවං හෝති සුනිදානෝ පරභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදේශී පරභවති සද්ධාවන්ත පින්වත්නි සාන්තිනායක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේහි දේශනා කොට වදාළ ප්‍රථම ධාතාවයි දැන් මාත්‍රිකා කලේ ධර්ම දේශනාව සිද්ධ කිරීමට ධාතාවෙන් විස්තර වන්නේ මනුෂ්‍ය ධර්ම මනුෂ්‍යයෙකු තුල තිබෙන්නට ඕන කරන ගති ගුණ මොනවාද කියන බවයි මේ කාලේ හැටියට ඒ මනුස්ස ධර්ම වලින් මිනිසෙකුතුල තිබිය යුතු ගතිගුණ වලින් අපේ මිනිස් සමාජය බොහොම පිරී පිරී පිරිහි පිරී යනවා කියන එක රහසක් නොවේ. එබඳු කාලයක ඒවා මතක් කරලා දීම ධම්මදේශකයන්න් වහන්සේලාගේ යුතුයකමක්. ඒ නිසා තමයි මේ වර්ෂාරම්භයේ පවත්වන මේ ධර්ම දේශනාව මනුෂ්‍ය ධර්ම මොනවාද කියලා ටිකක් පැහැදිලි කරලා දෙන්නට අදහස් කරලා පවත්වන්නට කල්පනා කළේ මනුෂ්‍යයා තරම් උතුම් උසස් සත්වයක් ලෝකේ නැහැ. සමහරු කල්පනා කරනවා දෙවියෙක් වෙන එක මිනිස්සේ ප්‍රියමට වඩා උතුම් උසස් කියලා නෑ. දෙවියෙක් වීම එතරම් උසස් එකක් නොවේ. මිනිස්යෙක් වීම තමයි ඊටම උසස් හැටියට දේශනා කොට වදාළේ බුදුරජාණන් වහන්සේ. මිනිස්යෙක් වශයෙන් උපදිනවා කියන එක ඊටම කලාතුරකින් සිද්ධවන්නා වූ දෙයක්. දුර්ලභංච manussත්තං එවැගේම කිච්ඡෝ manuss පටිලාභෝ ඒ බණපදවලින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මනුස්ස ජීවිතයක් බොහොම කලාතුරකින් ලැබෙනවායි කියන බව. මනුස්ස ජීවිතයේ කොතරම් උසස් වුවත් ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. මහා පුණ්‍ය විපාකයකින් තමයි මිනිස්සෙක් වෙලා උපදින්නේ. අපට බලන බලන පැති වලින් පේනවා මිනිස්සු ඉන්නවා. නමුත් ඒ ලෙහසියෙන් ලබාගත් මනුස්ස ජීවිත නොවේ. සාමාන්‍යයෙන් අපි හිතමු කඩිගුලක්. ඔය කඩිගුලේ කොයි තරම් තිරසං සතුන් නැත්තම් කඩියන් ඉන්නවද? කුංගි ගොලක කුංගි කෝටි කීයක් ඉන්නවද? ඒ අර තිරසං જાති. ඒ එක් જાති දෙකක්. ඒ වගේ තිරසංගත සත්වයන් જાති වශයෙන් කොතරම් ඉන්නවද? කෝටි කීයක්ද જાති වශයෙන් කියලා කාටවත් ප්‍රමාණය කරන්නට කිසි කෙනෙකුට පෙන්වන්නට විතරන්නේ කියලා පුළුවන්කමක් නැත්තේ. මිනිසෙක් වීම හොඳටම අමාරු බව ඒවා නුවණින් කල්පනා කරනවා නම් බොහොම පැහැදිලිව කෙනෙකුට වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මකසිකා සූත්‍රයේදී දේශනා කොට වදාළ දවසක් වික්‍රෝණ වහන්සේලා ඉදිරියේ උන්වහන්සේගේ ශ්‍රී පාදේ මාපට ඇඟිල්ලේ මුලපොත්ත උඩට පස්තිකක් දැත්තා. විතුන් වහන්සේට පෙන්වුවා මානෙනි මගේ පයේ මහපට ඇඟිල්ලේ උඩ පස් තියෙනවා මහපලේ පස් තියෙනවා වැඩි කොතන තියෙන පස්ද බුදුරජාණන් වහන්සේ ඇසුණේ ප්‍රශ්නයට විතුන් වහන්සේලා පිළිතුරු දුන්න ස්වාමීනි බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නියපොත්ත උඩ තියෙන්නේ පස් ඉතාම ස්වල්පයක්. එකක්. මාපලෝයේ තියෙන පස්වල ගණනක් නෑ මින්මක් නෑ ප්‍රමාණයක් නෑ ප්‍රමාණය කළ හැකි කෙනෙක් ඇත්තෙත් නෑ. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන මහණෙනි. ඔන්න කවුරු හරි කෙනෙක් නරක ආදී සතර අපායක උපන්නොත් ඒ ඉපදිච්ච එකන එයින් ගොඩ වෙලා මිදිලා මනුෂ්‍යාත්මයක් ලබනවායි කියන එක මෙන්න මේ මගේ නියපොත්ත උඩ තියෙන පස් වගේ ඊටාම ටික දෙනෙක් වැඩිපුරම ආයි ආයි ආයි ආයි සතර පායටම හැදි හැදි යනවා. ඔහොමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඊළඟට අර එක ඇහක් තියෙන කැසිබුවා මේ විය සිදුදෙන් එළිය බැලීම වගේ කියලා කාණකච්ඡෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒවා extra විස්තර කිරීමට අවස්ථාව නොවේ මේ වෙලාවේ. ඒබන්තු දුර්ලභ වූ මනුස්ස ජීවිතයයි දැන් මේ අපට ලැබිලා තියෙන්නේ. ඒකට මිනිස්සේ කුමත් ඇස් නොපෙනෙනවන අන්ධෙක් නම් බීරෙක් නම් ගොළුෙක් නම් කොරෙක් නම් සිහි බුද්ධිය නැති එසේ එහෙම නැත්නම් මන්ද බුද්ධිකෙක් නම් එහෙම ලැබෙන මනුස්ස ජීවිතෙන් කිසි වැඩක් නැහැ. කිසිම ප්‍රයෝජනයක් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යම් කෙනෙක් ඥාත මනුස්ස කියන මේ වචනේ අනුව හරියට උපන්න මිනිසයා කවුදයි කියලා උන්වහන්සේ තේරුම් කළා. ඒ තේරුම් කළේ අන්න ඒ කියාපු විදිහට හොඳට ඇස් පේන, හොඳට කන් ඇහෙන, හොඳට කතාබස් කරන්නට පුළුවන්. ඒ වගේම ඔය අංග විකලත්ව ආදියක් නැති, කොර ගති ඒවා මේවා නැති හොඳට සිහිය බුද්ධිය නුවණ ඔනවා තියෙනවා නම් එයා තමයි ජාත මනුස්ස. හරියට උපන්න මිනිසයා තමයි ඒ. අපි හැමදෙනාම වගේ ජාත මිනිස්සු. හරියට මනුෂ්‍යාත්ම භාවය ලබාපු අය. එහෙත් එහෙම හරියට මනුෂ්‍යාත්ම භාවය ලැබුවා වූ අප තුළ මනුෂ්‍යයෙකු කෙරෙහි තිබිය යුතු ගුණාංග ධර්ම තිබෙනවාද කියලා අපේ ධර්මයට අනුව අප අපම කල්පනා කරලා බලන්නට ඕන. අපේ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ධර්ම, උත්තර මනුෂ්‍ය ධර්ම කියලා ඒ ධර්ම කොටස දෙකක් පෙන්වු කරලා තියෙනවා. මනුෂ්‍ය ධර්ම කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකු මිනිසෙකු තුල තිබෙන්නට ඕන කරන ගුණ ධර්ම වලට කියනවා මනුෂ්‍ය ධර්ම කියලා. උත්තර මනුෂ්‍ය ධර්ම කියලා කියන්නේ අර සාමාන්‍ය මිනිස්සෙකු තුල තිබෙනවාට වැඩිය උසස් ගති ගුණ යම් කෙනෙකු තුල තියෙනවා නම් ඒවා තමයි උත්තරී මනුෂ්‍ය ධර්ම. උත්තර මනුෂ්‍ය ධම්ම හැටියට ධර්මයේ පෙන්වුම් කරලා තියෙන්නේ තමයි ධානය. රූපාචර ධාන, අරූපාචර ධාන, සෝවාන් සකදාගාමි අනාගාමි රහත් ඔය සතර මඟ සතර ඵල ධර්ම ඔය ආදී තමයි උත්තර මනුෂ්‍ය සාමාන්‍ය මනුෂ්‍යත්වයේ ඉක්මවලා පවත්නා ගුණ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කොට වදාළේ මේ සාමාන්‍යයෙන් ඒ කියන උත්තර මනුෂ්‍ය ධර්ම ලබා ගන්නට උනත් මේ මනුෂ්‍ය ධර්ම දිනු කරන්නට ඕන. මනුෂ්‍ය ධර්මයේ කියලා සඳහන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ දස කුසලය. මනුෂ්‍ය ධර්ම කියලා කිව්වේ දස කුසලය. දස කුසලයේ කියන්නේ දස අකුසලයෙන් මිදීම. අකුසලයෙන් මිදීමයි කුසලය. ඉතින් ඒ දස කුසලයේ වන්නේ යම් කිසි කෙනෙක් තුල තියෙනවා නම් ඒ පුද්ගලයා ඒ මිනිසයා මනුෂ්‍ය ධර්ම තියෙන පුද්ගලෙක් යම් කෙනෙකුට දස කුසල ධර්ම නැත්නම් ඒ දස කුසල ධර්ම නැත්තා වූ ඒ මිනිසයා මනුෂ්‍ය රූපයකින් ජීවත් වුණත් වාසය කළත් ඔහුට ගුණ ධර්ම ඇති මනුෂ්‍යය කියලා මොන විදියකින්වත් කියන්නට පුළුවන් කමක් නැහැ. මනුෂ්‍ය රූපයක් තියෙනවා. මනුෂ්‍ය රූපයෙන් මෘගාස්තරන්ති කියලා පෙන්වුම් කරලා තියෙනවා. සමහර අය අර මනුෂ්‍ය ධර්ම නැතිව මිනිස් රුයින් විතරක් හැසිරෙනවා. කටයුතු කරනවා, ක්‍රියා කරනවා. එතකොට මිනිස් රුයින් කාලය ගෙවන තිරසංවේ කියලා එහෙම නැත්නම්ට කිව්වට කිසි වරදක් නැහැ. ඒ නිසා මනුස්ස ධර්ම තියෙන්නටම ඕන. අපේ බුදුරජාණන් වහන්සේ ඒකයි මනුෂ්‍යය තුළ මේ 10 තියෙන්නට ඕන කරන බව දේශනා කොට වදාළේ. ඒෙන් කයින් වචනයෙන් මනසින් ඔයසියාපු තුන් දරින් සිදුවෙන අකුසල් 10ක් ඒ අකුසල් 10න් වළකිනවා නම් යමෙක් එසේ වැළකී ක්‍රියා කිරීමට කියනවා කුසල ධර්මයන්හි දස කුසලයේ පිහිටීම කියලා. දැන් අපි පැහැදිලිව වටහා ගන්නට ඕනෑ කරන්නේ මනස ධර්ම කියන්නේ දස කුසලය. වෙන එකක් නෙවෙයි. ප්‍රාණඝාතයෙන් වැළකීම. අදත්තා දාණයෙන් හොරකමින් වැළකීම. කාමයන් වරදවා හැසිරීමෙන් වැළකීම කයින් සිදුවන වැරදි තුනක් ඇටියට පෙන්වුම් කරලා තියෙන ඔය තුන. ඒයින් ඉස්සර වෙලාවම අපි ගනිමු තාම කෙටි විස්තරයක් මේවා ගැන මේ ප්‍රකාශ කරන්නේ ඔය ප්‍රාණඝාතයෙන් වැළකීම. ප්‍රාණ කියලා කියවම පණ තියෙන ඕනෑම සතෙක් දැනෙනවා මනුෂ්‍යයත් අනිත් අනිත් සතුරු කවුරුත් මේ ප්‍රාණ කියන එක. ඒ ප්‍රාණය නැති කිරීම, ඝාතනය කිරීම, විනාශ කිරීම ප්‍රාණඝාතය කියලා කිව්වා. ඒ ප්‍රාණඝාතය යම් කෙනෙක් කිරීමට බිය නැත්නම් ඒ අය තමන් කෙරෙහි හරියට කල්පනා කරන අය කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ ගන්වලා තියෙන්නේ අත්තානං උපමං කත්තං හනේයන ඝාතේ තමන් ගන්න උපමාවට තමන් උපමාවට ගත්තම තමා ඝාතනය කරනකොට තමන් කැමති නෑ එවාගේම තමන්ට හිංසාවක් තමන්ට පීඩාවක් තමන්ට කරදරයක් කරනවට තමන් කැමති නෑ මම එහෙම මට හිංසා පීඩා කරදර ඝාතන කරනවාට අකමැති මෙන්න මේ කුරුකු හුඟුවා පවා ඊට අකමැති එමනම් මේ කුරුකු හුඟුවා උවත් ඝාතනය කිරීම නැසීම මනුෂ්‍ය ධර්මයට අයිති දෙයක් නොවේ කුහුඹියාගේ ජීවිතේ උනත් කාටවත් බල කරන්න පුළුවන් කමක් නැහැ ඒකේ බලකාරයා ඒ කුහුඹුවක් අනිත් අනිත් සතුන් පිළිබඳවත් එහෙමයි. තමන්මයි ඒ කියාපු ජීවිතයට අයිතිකාරයා බල බලකාරයා. ඒකට කාටවත් බල කිරේ උකරන්න කිසිම යුතුයකමක් නැහැ. එම කවුරු හරි බල කරනවා නම් යුතුයකම ඉක්මවපු එවැගේම ඉතාමත්ම දරුණු හිතක් ඇති කෙනෙක් කරුණාවක් නැති කෙනෙක් මෛත්‍රියක් නැති කෙනෙක්. අනේසයම කෝපයක් ගැනවත් එහෙම බල කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපි යන්නේ මේ විදිහට තමා උපමාවට ගන්නේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැනට බෞද්ධයන් ඇටියට අපේ බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන්නේ නිහිත දණ්ඩ නිහිත සත්‍ය ලැජ්ජී දයාපන්න ඔය කියන ගති අපරංග තියෙන්න තෝරන බෞද්ධයන් වශයෙන්. මිහිත දණ්ඩ කියලා කියන්නේ අනන්ත හිංසා පීඩා කරදර කරන්නට යම් කිසි දඬු මුගුරු පොළු ඕවා කියනවා නම් ඒවා බෞද්ධයා අතකවත් ගන්නෙ නෑ. නිහිත දණ්ඩ පැත්තකට දාලා තියෙන්නේ. හිංසා කරනවා තමයි අතින් අල්ලන්නේවත් නෑ බෞද්ධයෙක් නම්. ඒ වගේම නිහිත සත්‍ය බෞද්ධයා නම් ඒ අනුන්ට හිංසා පීඩා සඳහා තියෙන අවි ආයුධ ඔය අතකවත් යන්නේ නෑ පැත්තකට දාලා තියෙනවා. ලැජ්ජී ඒ ලැජ්ජී කියන්නේ බොහොම ලැජ්ජ වෙනවා. පරපණ නසන්න එහෙම අදහසක් ආවොත් ඒක තමන්ගේ සූදානමක් තියනවනම් ලැජ්ජ වෙන්නේ මෙහෙමයි. ලැජ්ජාව කියන්නේ පරක් කරන්නට අවස්ථාව ආවම අනේ මං වගේ කෙනෙක් කොහොමද මේ වැරදි වැඩේ කරන්නේ මේ පාපේ කරන්නේ අනිත් එක මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන කෙනෙක්. උන්වහන්සේ කොතනද මෙහෙම මේ වැරදි වැඩක් කරන් කරන එක හොඳයි කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ. කොතනම කරන්නේ ඉතින් මම වගේ බෞද්ධයෙක් මෙහෙම කරන එක කොච්චර කටද කියලා ලැජ්ජ වෙනවා. එහෙම ලැජ්ජ වෙන්න තෝනේම පාප කර්මයක් මොන විදිහේ පාප කර්මයක් කරි කරන්නට අවස්ථාව ආවොත් බෞද්ධයෙක් නම්. ඒක ලැජ්ජයි කියේ. දයාපන්න වෙන්න ඕන. දයා කියන්නේ කරුණාව. කරුණාව තමයි ඔය ධර්මයේ කියලා කෝ ධර්මෝ භූත දයා. ධර්මය කියන්නේ මොකද්ද? හරියට කියනවා නම් ධර්මය කියන්නේ භූත දයා සත්ව කරුණාව. සත්ව කරුණාව යම් කෙනෙක් තුළ නැත්නම් ඒ පුද්ගලයා තුළ ධර්මයක් නැහැ කියන එකයි හොඳට වටහා ගන්නට ඕනෑ කරන්නේ. ඉතින් අන්නේ නිසා මේ විදිය පරපණ නැසීම ඝාතනයක් හිංසාවක් පීඩාවක් කරන්නට හේතුනොත් ඒ වෙලාවේදී ඕවා කල්පනා කරන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ සංලේඛ සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ දේශනා කොට වදාලා මෙන්න මේ විදිහේ බණපදයක්. මොකද්ද? පරේ විහිංසකා භවිස්සanti මයමෙච්ච අවිහිංසකා භවිස්සාමාති සංලේඛෝ කරණීයෝ. ඒක තේරුම මේකයි. වෙන වෙන දහම් වෙන වෙන ආගම් පිළිපදින අය ඒ සතුන්ට හිංසා කිරීම, පීඩා කිරීම, ඝාතනය කිරීම කරනවා ඇති. නමුත් බෞද්ධ වූ අප මයමෙත් අවිහිංසකා භවිස්සාම අපේ හැම සතුන්ටම කිසි හිංසා පීඩා නොකරනෝ ගෙමු. කියලා බෞද්ධයා කල්පනාවට ගන්නට ඕනෑ බවයි බුදුරජාණන් වහන්සේ සංලේඛ සූත්‍රයේදී දේශනා කළේ. ওই ප්‍රාණඝාතය විතරක් නෙවෙයි අනිත් අනිත් අකුසල් ගැනත් එතන සඳහන් කරලා උන්වහන්සේ ඔය විදිහට තමයි ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා පරම්පරණ නැසීම කියන එක බොහොම ධාමනික හිතක් තියෙන කරුණාවක් ගෑවුනේ නැති අය කරන වැඩක් ඒකෙන් බෞද්ධ අප වලකින්නට ඕන. ඒකම එහෙම වැලකුණත් වැළකින්නට අපි එම් අනුශාසනා කළ මේ කාලය ඒ අතින් සලකා බැලුව බැලුවම කිසිම ගණනක් නැතුව සත්ව ඝාතන සත්ව හිංසා කරනවා වෙන අනිත් සතුන් නෙවෙයි මිනි මරණවා කියන එකේ උනා කිසි ගණනක් නැහැ ඉතින් සමහර විට ඒක රුපියලකට දෙකකට නැත්නම් තමන්ගේ කාමුක අදහසක් ඉෂ්ට කරගන්න ඒ වගේ බොහොම තුච්ච ලෙස මේ සත්ව දහසම ඒවා කරනවා ඒක බෞද්ධ රටක් කියලා කියන්න බැරි තරම් තත්ත්වයට ඒ අතින් ඇවිල්ලා තියෙනවා කියන බව කනගාටුවෙන් නැ කියන්න සිද්ධ වෙලා තියෙනවා ඒ නිසා මේ අලුත් අවුරුද්දේවත් මේ අවුරුද්දේ ආරම්භයේ ඉඳලා ඒ විදිහේ දාමනික වැඩ අකාර්මික වැඩ පුළුවන් තරම් කරන්නේ නැතුව ඒවයින් මගහරින්නට යම් කෙනෙක් අදිස්ථාන කරගන්නෝ නම් අන්න ඒක තමයි අලුත් අවුරුද්දේ හොඳම අදිස්ථානයේ හැටියට ගණන් ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඊට අනිත් එක අදත්තාදානේ. අදත්ත කියන්නේ තමන්ට නොදුන්නු යමක් යමකට අයිති නම් අයිතිකාරය දුන්නේ නැහැ. දුන්නේ නැති දෙයක් ඔන්න ඒ අත්තාගේ කැමැත්තක් නැතිව ගන්නවනම් ඒකට තමයි අදත්තාදානය කියලා කියන්නේ. හොරකම කියලා කිව්වෙකින් ඕනෑම කෙනෙකුට තේරෙනවා ගැටේනවා. හොරකම කරන්නට පුළුවන් කමක් නෑ ආත්ම ගෞරවය පොඩ්ඩක්වත් තියෙන කෙනෙකුට. කාගේ හරි යම් කිසි ධනයක් වස්තුවක් මොනවා හරි තියෙනවා නම් ඒක ඒ අත්ත බොහොම මහන්සි වෙලා බොහොම උත්සාහයෙන් නුවණින් සපයාගත්තා වූ දෙයක්. ඒ සපයාගත්තා වූදය අර විදියට ඒ වංචාවෙන් එහෙම නැත්නම් මේ මංකොල්ල කෑමෙන්, ජවල් බිඳුවෙන් ඔය ආදී ක්‍රමවලින් පැහැර ගන්නවා නම් ඒක බොහොම තුච්ච මනුෂ්‍යකමට මොන විදියකින්වත් ජලපෙන්නේ නැත්තා වූ එකක්. අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා ඒ ගැන බෞද්ධයාට බෞද්ධයෙක් නම් දින්නා දායි දින්න පාටිකං කී ඔය වචනයි දේශනා කරලා තියෙන. තමන්ට ධාර්මිකෝන් ලැබුණොත් තමක් දුන්නොත් දින්නා දායි දින්න ආදායි දීපදයක් විතරක් ගන්න එක්කෙනා බෞද්ධයා කියන්නේ. දින්න පාටිකං කී බෞද්ධයා කියලා කියන්නේ දීපදයකින් විතරක් තුතු වෙන සතුට වෙන තෘප්තියටපත් වන්නා වූ කෙනෙක් නෙවෙයි බෞද්ධයා කියන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් කර්ම හොරවැරකම් කරන්නට ඇස්ති වෙනවා නම් ඒක ඉතාමත්ම පහත් ක්‍රියාවක් මනුෂ්‍යකමට මොන විදියකින්වත් ගැලපෙන්නේ නැහැ. සමහර විට මේ හොරකම කියලා කිව්වම කෙනෙක් හිතන්නට පුළුවන් ඒවල් බිඳුම් මම් පැරුම් ආදී ඕවා විතරක් කියන්නේ හොරකම පිළිබඳව දැන් විනයෙහි සඳහන් වෙලා තියෙනවා 25 ආකාරයේ 5 20 අවහාර කියන නමින් ඔය 25 ආකාරයක් තියෙන උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ උපසම්පදා ජීවිතේ නැති වෙන්න 25 ආකාරයේ හොරකම අන්න ඒ විදිහේ සිවුම් එකක් මේ අදත්තාදානේ හොරකම කියා අපි එක ඉතින් ඒ විචපහෙන් මොන විදියකින් හරි ගිහියෙක් හරි හොරකමට සම්බන්ධ යම් කිසි දෙයක් කරනවා නම් ඒගොල්ලෝ ඒ අදත්තාදානයක් තමයි කලාය කියලා කියන්නට පුළුවන්කම තියෙන්නේ. සමහර විට මේ පුතුය වාඩි වෙලා ඉන්න ගමන උනත් මොහොතින් මේ හොරකම කරන්න පුළුවන්. මොකද අල්ලසක් ගත්තොත් ඔන්න හොරකම. අයිති දෙයක් නෙවෙයි ගත්තේ. අල්ලස ඔන්න හොරකම. ඊළාට වැඩ කරන්නේ නැහැ. බොරු කරනවා. නිදා වැටියටි ඉන්නවා. නැත්නම් අර මේ බොරු අතපත ගෑවි කරනවා. ඕවා කරලා ඉතින් ඊළාට වේතනේ පඩිය හරියට ගන්නවා. ඒ තොරකම ඔය ආදී හොරකමේ ප්‍රභේද හරි ගොඩක් තියෙනවා හරිම හරි රාශියක් කියලා. ඒ හැම දෙයක්ම ගැලෙන්නේ මේ හොරකම තමයි. හොරකමෙන් යම් කෙනෙක් යමක් සපයා ගත්තොත් ඒ ගැන තමන් හිතනකොට අනේ මේ මගේ මේ ධනය මේවා අතත්මිෂ්ඨකමින් මං සපයා ගත්ත දේ මම මේවා බුද්ධකදීම බොහොම අධාර්මික ජීවිතයක් ගත කිරීමක් වෙනවා. මගේ ධර්මයන්ට උනත් මේවා බොහොම ඒත්තන්ගේ පිළිහිමට ඒකාන්තයෙන් හේතු වෙනවා. ඒ ඒ নানা ප්‍රකාර විපත්ති වලට, කඩදරවලට, ලෙඩ දුක් ආදී දේවල් වලට භාජන වීමට පවා මෙහෙම අධර්මිෂ්ඨව සපයාගත්තා වූ ධනේ වේදන් කිරිය කර කරන කරලා ජීවත් වෙනකොට ඒවට පවා හේතු වෙනවා මේවා ඒ නිසා බොහොම නරකයි කැතයි මේ විදිහේ වැඩක් කරන්නේ නෑ මම කවදාක මම හොඳට දහතිය මහන්සියෙන් අපේ බුදුරජාණන් වහන්සේ ධනෝ පාර්ජනය ධනය සැපීම ගැන උන්වහන්සේ පෙන්වුම් කරලා තියෙනවා බාහා බල පරිචිතේන සේදාවක් චිත්තේන ධම්මිකේන ධම්මලබ්ධේන ඔය සිගාලෝවාද සූත්‍රයේම දේශනා කරපෙtti. තමන්ගේ අද්දෙක හොඳට මහන්සි කරලා. එවාගේම දහදිය වගුරුවලා අය අර ඒ විදිහට මහන්සිලා ධනය සම්පාදනය කරගන්නට ඕන. එහෙම ධනය සම්පාදනය කරගත්තම ඒ ධනය බොහොම ධාර්මිෂ්ඨයි ඒක තමන්ගේ પરම්පරාගත දියුණුවට පවා උපකාර වෙනවා. හරම අධර්මිෂ්ඨවෝ ධනය සමාජයට પરම්පරාගතව එහෙම යන්නේ නැහැ. ඒක ලෝකෙන් අපට හොඳට කියන්නට නිවර්තන තියෙනවා. ඒක එහෙම යන්නේ නැහැ. પરම්පරා ගණනක් ගෙනියන්න බෑ. කනවා වැටෙනවා. අන්න එහෙම එක. ඒ නිසා අදත්තා දාණයෙන් ඔන්න වැලකනවා වැලකලා අර විදිහට හොරකමින් වැළකීලා ක්‍රියා කරනවා නම් ඒක මනුෂ්‍ය ධර්මයක් හදට ආරක්ෂා කිරීම කියලායි පෙන්වන්න කළා තියෙන්නේ. අපේ රජ කාලයේදී ඊටාම මේ හැදපු ඇති කාන්තාවක් හොඳ හැටියට ආභරණ පැනදලා ඇඳලා පැනදලා වටිනා මාණික්කයක් අතට අරගෙන ඔය ගිරිදුර්ග වනදුර්ග ආදී හැමතැන් වලම ඇවිදලා මුළු ලංකා පුරා වටේට ගියත් ඉතින් ඔය ශිලාලිපියක සඳහන් වෙලා තෙල කුමද්දයි නොසන න්‍යායන් රට තෙමෙහි තබා ඔය විදිහට ශිලාලිපිය අනේ අපේ කියන්නේ මොකද්ද කියලාවත් ඒ කාන්තාවගෙන් කවදාකවත් තෙලේ ඔය අපේ තියෙන්නේ මොකද්ද කියලා නොසන න්‍යායෙන් අහන්නේ නැති තත්වයෙන් රට තෙමෙහි තබා සාක දහක් ධර්ම ඉෂ්ට කරලා ඒ පාලනයක් කියන්නේ. ඒ විදිහට රටක් මේ ඒ විදිහට තිබිච්ච රටක් මේ දැන් මේ හොරකම් අරෝමේ උච්චර වැඩි වුණාට මොකද? ඊට ඒකෙන් ඔන්න වැලකලා ක්‍රියා කරන එක්කන මනුෂ්‍ය ධර්මයක් හොඳින් රකින්නවා කියලා අප තේරුම් ගන්නට ඕන. තුන්වෙනි කාරණේ කයින් සිද්ධ වෙන කාමයන්හි වරදවා හැසිරීමෙන් දුර වීම ඈත් වීම කාම කියලා කිව්වම මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන වස්තේ පහ තමයි ප්‍රධාන වශයෙන් ගැලෙන්නේ. ඒ කියපු කාම සුඛේ කාම යන්හි වරදව හැසිරීම ඇතියට ගැනෙන්නේ ප්‍රධාන වශයෙන්ම තමන්ට නීත්‍යනුකූලව ධර්මයට එකලව ඒ නීත්‍යනු නීත්‍යනුකූලව යම්කිසි ආවාහ විවාහ වශයෙන් සම්බන්ධයක් තියෙනවා නම් ඒ ආවාහ විවාහ වශයෙන් තියෙනා වූ සම්බන්ධය කඩාගෙන පිළිගෙන එයින් පිටපැනලා ඔය කාම රසාස්වාදනය සම්රස හුඳුන්නට සෝදානම් යම් කිසි කෙනෙක් මේ තියනවා නම් ඒක තමයි කාමයන්නේ වරදවා හැසිරීමේ කියලා පෙන්වුම් කරන්නේ යම් කිසි පුරුෂයෙක් තමන්ගේ භාර්යාවගෙන් විතරක් සන්තෝෂ වෙනවනම් ඒක භ්‍රමචර්ය ධර්මයක්. හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා තියෙන මේ සපුරුෂ සන්තෝෂ කියලා සදාර සන්තෝෂ කියලා දෙකක් තියෙනවා. තමන්ගේ පුරුෂයාගෙන් විතරක් යම් කිසි කාන්තාවක් තුතු වෙනවා නම් සෑහීමකටපත් වෙනවා නම් ඒකට සපුරුෂ සන්තුෂ්ටි තමන්ගේ භාර්යාවගෙන් පමණක් සතුටු වෙනවා නම් පිට හදේමේ පණින්නේ නැතුව සදාර සන්තුෂ්ටි කියලා ඒ භ්‍රමචර්ය ධර්මයක් උතුම් ඇසිරීමක් ඇටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා තියෙනවා. අපි කාව්‍යශේඛරයේ කවියක් තියෙනවා "ජෙහිමි අන් නිවේසාය ලැග්ගයි" කියන වසසා ඉංජිනේර ලිය ඉවසා කවරනම් දේ නොයේදී ඉවසා කියන කවියක්. මේකේ අදහස. දෙතර ඉන්න කාන්තාව තමන්ගේ ස්වාමිපුරුෂයා වෙන තැනක් එක්ක සම්බන්ධ වුණයි කියලා අහලා ඒක ඉවස ගන්නට යම් කිසි කාන්තාවකට පුළුවන්කම තියෙනවා නම් ඒ කාන්තාවට මොකක්ද ඉවසන්න බැරි. ඕනෑම දෙයක් ඉවසන්න පුළුවන්. ඒ වගේම තමයි පුරුෂයාටත් ඒ කාරණේ එහෙමයි ඒ කාන්තාව වෙන කෙනෙකු සමග සම්බන්ධයක් කියලා ආරංචි වුණා දැනගත්තොත් ඒක ඉවසලා දරාගෙන ඉන්න පුළුවන්කම තියනවා නම් ඒ පුරුෂයාට ඕනෑම දෙයක් විසන්න පුළුවන් වන බව ඒකේ සඳහන් වෙනවා. ඒ තමයි මේක දෙපක්ෂයටම විසන්නට බැරි දෙයක්. මේක බොහෝම හොඳ ගුණයක්. ඒ අර මේ සදාර සන්තුෂ්ටි සපුරුෂ සන්තුෂ්ටි කියන මේ භ්‍රමචර්ය ධර්මය හොඳට ආරක්ෂා වෙනවා ඒ තමන්ගේ තම තමන්ට නීත්‍යන කූල වූ ඒ කාම ස්වාදනය කරනවා නම් යම් කිසි කෙනෙක් එතකොට ඒක භ්‍රමචර්ය ධර්මයක් වෙනවා ඒක සංසාරයේ තම තමන්ට ඊටාම සැප පිණිස ඒකාන්තයෙන්ම හේතු වෙනවා අර පෙන්වුම් කළා තියෙන මහා ධම්මපාල ධාතකයේදීම තස්මා යම්මං දහරා නමියරේ අපි බොහොම හොඳට ඒ කාලයේදී පුරුෂ සන්තුෂ්ටියෙන් සහ සදාර සන්තුෂ්ටියෙන් යුක්ත අමුසමෙන් වශයෙන් වාසය කළා ඒක අපේ මේ දරුවෝ වෙන වෙන්නේ නැහැ දරුවන් කුඩා කාලේදී වෙරෙන්නේ ඒ ආනිසංසයෙන් ඔන්නෝම ඊට විවාහ ජීවිතයකට ඇතුළත් වෙනාට කලින් යම් කිසි කුමරියක් හෝ කුමරෙක් එය තමන් පිරිසුදු භ්‍රමචර්යයේ යෙදලා තියෙන ඉන් වාසය කරනවා නම් ඒක හරි විශාල ලාභයක් ඒ තනත්තාට හෝ තනත්තියට. ඉතින් කුමර බබසර කියලා කියන්නේ ඒ විවාහ ජීවිතයකට ඇතුල් වෙනවාට ඉස්සරලා ඒ පුජ්‍යලයා භ්‍රමචාරී ජීවිතයක් කාමාස්වාදයක් නැතිව එහෙම වාසය කරනවා නම් ඒ ජීවිතය බොහොම වටිනවා. කුමරිය වුණත් එමය තමන්ගේ බඹසර හොට හැටියට ආරක්ෂා කරගෙන වාසය කළොත් ඒ ඉස්සරල කාලය තුල ඒක බොහොම උතුම් හැසිරීමක් හැටියට ධර්මයේ පෙන්වනු කළා තියෙනවා. ඒ අන්න ඒ ආදී වශයෙන් ඔය කාම ඒ වරදවා හැසිරීමේ කියන මේ ශික්ෂාපදේ ගැන රාශියක් විස්තර මාතුරක්ඛිතා පිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනීරක්ඛිතා කියක මුදා පෙන්වලා තියෙනවා ඒ වරද්දට අහු වෙන්න මෙන්න මේ මේ විදිය ඇත්ත සම්බන්ධ වුණොත් ඔක ප්‍රකාශ කරන. යන කාමයන් වරදවා හැසිරීමෙන් ඔන්න වලකිනවා. ආත්ම ගෞරවයේ තියෙන මිනිස්සෙක් මේ කාමයන් වරදවා හැසිරෙන්නේ නැහැ. මේ කාම සම්පත් කියන ඒවා කොච්චර විඳක් සෑහීමකට පත්වන්නේ නැහැ. සසජ්ජනයා කාම සම්පත් නිලට ගියාම බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා තියෙන්නේ නවන් නවන් පත්‍යන්ති අලුත් අලුත් කාම සම්පත් නිදින්නට බලනවා ප්‍රාර්ථනා කරනවා ඒ ගැන සෝදිස් කරලා බලනවා හරියට කොයි වගේද කියනවනම් ඒක දැන් හරකෙක් තන බිස්සකට දැම්මම හරකා තන බිස්සකට දැම්මෙන් පස්සේ මෙතන උලා කනවා එයාට හරකේක නෑ මෙතනදී රසයකදී අතන එතෙන්ට පනින අතෙන්ට පනින හරේ මේ පැන පැන හරකා මේ පන පිස්සේ ධන උලා කරනවා මොකද මෙතන අතනයි නේද මේ ප්‍රත්‍යඥයාට එහෙමත මේ මේ මෙයා සමග මෙයා සමග නොවේ රස අහවල් අහවල් තන සඳහයි අන්න ඒක කොහොම පහත් ආත්ම ගෞරවයක් ඇති කියන කිසි කලක එහෙම යෙදෙන්නේ නැහැ කයින් ඔය කියාපු වැරදි තුන සිද්ධ වෙනවා ඒකෙන් වළකිනවා නම් අන්න මේ මනුෂ්‍ය ධර්ම හොඳ හැටියට ආරක්ෂා කිරීමක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා ඊට වචනෙන් සිද්ධ වෙනවා වැරදි හතරක් මුසාවාද එවැගේම පිසුනා වාචා පරසා වාචා සම්පප්පලාපා ඔය කියාපු හතර මුසාවාදය කියලා කියන්නේ බොරු කීම ඒකද කවුරුත් හොඳින් දන්න කාරණයක් බොරුවක් කවුරු හරි කියන්නට ලැජ්ජාවක් බයක් නැත්නම් බොර කියන්නට ලැජ්ජා බිය නැත්තා වූ පුද්ගලයාට මේ ලෝකේ කරන්න බැරි පාපයක් නෑ ඕනෙම පවක් කරන්න ඕන අපරාධයක් කරන්න ඕන මිනිවැරමක් කරන්න පුළුවන් ඒ මොකද එයා එහෙම කරනවා මම මගෙන් ඇහුවොත් මම කියන නෑ නෑ මම ඒක කළේ නෑ මම මේ බොරුවක් කළේ නිදහස් වෙනවා ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං ඔන්න සත්‍ය කීම නම් වූ එකම ධර්මය ඉක්මවපු එකම ධර්මය ඉක්මවන කියන්නේ සත්‍යයෙන් තොර වෙලා ඊළාට මුසාවාදිස්ස ජන්තුනෝ බොරු කියනා වූ මේ පුජ්‍යලයාට කරන්න බැරි මොනම පාප කර්මයක්වත් මොනම අපරාධයක්වත් මේ ලෝකේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම දේශනා කළේ ඒ අර ඕනම දෙයක් කළ තමන්ගෙන් ඇහුවොත් මේ ඕන තැනකදී නෑ නෑ නෑ මං එහෙම එකක් කළේ නෑ. තමන්ට කියන්න බැරි නම් වෙන එක එක්කනාලව නීතිඥයෙක් ලව්ව හරි කියවලා බොරු දැන් තමන්ට දහස් වෙන්න පුළුවන්. ඔය අදහස තමයි අර ඒ තේරම අපරාධ කරන්නේ. සාමාන්‍යයෙන් ඉතින් වර මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා කියන ධර්මයේ ඇටියට අභූතවාදී නිරයන් උපේති බොරු කියන එක නරකාදී යනවා කියලා පෙන්වුම් කළා තියෙනවා. ඒ කාලේ යම් යම් දෙනා කතා කරනකොට ඒ කතාවේ එක්තරා ප්‍රමාණයක් ඇතිව කතා කළා. සාමාන්‍යයෙන් කාලිදාස පටිවරයා ප්‍රකාශ කරලා තියෙනවා සත්‍යාය මිත භාෂිනාම් කියලා. එක ඒ කාලේ මනු රාජවංශයේ පුජ්‍යලයන් මේ ඇත්ත කියන්නට ඕන නිසා මිත භාෂිනා පමනකට කතා කළා වැඩි කතා කළා මිත කියන්නේ ගැනල වගේ ගැනල වාස්තුවේ ප්‍රමාණයක් කරලා කතා කළා වැඩි කතා කරන්නට ගියන් පස්සේ තමයි බොරු කියන්න සිද්ධ වෙනවා කේලම් කියන්න සිද්ධ වෙනවා පරස වචන සම්පප්පලාප ඔක්කොම කතා කරන්න සිද්ධ වෙන්නේ වැඩි කතාවට ගියන් පස්සේ. අර කතා කළ යුත්තේ විතරක් කතා කරනවා නම් ඒ කතා කරනකොට ඒ කියන පුද්ගලයා හොඳට සත්‍යයක්ම ප්‍රකාශ කරනවා බොරුවක් කියන්නට ලෑස්ති වෙන්නේ නැහැ. එසා කට කියන එක තියෙන්නේ හැම එකම කතා කරන්නට නොවේ කියලා යම් කෙනෙක් කල්පනා කරනවා නම් අන්න එහෙම කල්පනා කරන්නා වූ පින්නතා හෝ පින්නතිය තමයි තමන්ගේ ඒකට හොඳට ආරක්ෂා කරගන්න. කටින් මේ පිට කරන දේ පරිස්සමෙන් යම් කිසි කෙනෙක් පිට කරනවා නම් විශාල යහපතක් තමන්ට සිද්ධ වෙනවා සමාජයට පවා විශාල යහපතක් සිද්ධ වෙනවා තමන්ට විතරක් නෙවෙයි ඒ නිසා මේ බොරුවට කවුරුවත් කැමති නෑ ඒ වගේම කවදාකවත් බොරුකාරයෙකුට ජය ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. කවදා හරි බොරුව ඒකාන්තයෙන්ම එළිදරව් වෙනවා. සත්‍යය එහෙම නෙවෙයි. සත්‍යම වේවජයති. ඇත්තමයි දිනන්නේ. ඇත්තමයි හැමදෙනාම පිළිගන්නේ. ඒකයි තේරුම් ගන්නට ඕනෑ කරන්නේ. බොරු කියන්නා වූ පුජ්‍යලයා අර විදිහේ එක්කෙනෙක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ද විනී ඇතියට ඔය උත්තරී මනුෂ්‍ය ධම්ම ආරෝචන කියලා එක්තරා බොරුවක් තියෙනවා. Tamange ළඟ නැති ධාන මාර්ග ඵල ආදිය මම ධානලාභී කෙනෙක්. මම සෝවාන් වෙච්ච කෙනෙක්. ඔන්න ඔය විදිහේ බොරුවක් යම් කෙනෙක් විසුණු වහන්සේ කෙනෙක් ප්‍රකාශ කළොත් එන උපසම්පදා ඒ උපසම්පදා වික්ෂුන් වහන්සේගේ ඒ ප්‍රකාශය නිසා ඒ වික්ෂුන් වහන්සේ පරාජිත වෙනවා. බොරුවේ තරම් භයානක එකක්. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට බොරුව නිසා අවස් පහක් විතර වෙනට පුළුවන්කම තිබෙන බව විනය පිටකයේ හොඳින් පැහැදිලිව තිබෙනවා. එසා බොරුව ඊටම තුච්ඡයි ආත්ම ගෞරවයේ තියෙන කෙනෙක් කිසි කාලයක බොරු කියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් බොරුකාරයාට සමාජයේ කොතනකවත් කිසිම කිසි ඉඩයක් නැත්තේ බොහොම පිළිකුල් කරලා අයින් කරනවා බරුකාරය මෙයා මහ බරුකාරයෙක් ඔයා කියන ඒවා ගණන් ගන්න එපා කියලා. ඊළඟ දෙවෙනි එක තමයි පිසුනා වාචා කේලම් කීම. කේලම් කීමේ කියන එක ඊටාම අසත්පුරුෂ මේ කෙනෙකුගේ ක්‍රියාවක්. සත්පුරුෂයෙකුට කේලම් කියන්න බෑ. කේලම් කියන්නේ කියනවා කියන්නේ දෙන්නෙක් කරි. පිළිස් දෙකක් කරි. බොහොම ප්‍රියමනාපයෙන් සමගියෙන් වාසය කරනවා. මේ ප්‍රියමනාපයෙන් සමගියෙන් වාසය කරන වාසය කිරීම සමහර දුෂ්ට අසත්පුරුෂ අයට හුස්සන්නේ නැහැ. කොහොම හරි මේ දෙන්න බිඳවන්න. මේ දෙන්න අසමය කරන්න. මේ පිරිස් දෙක අසමය කරන්න. බලාපොරොත්තු වෙනවා. ඉතින් බලාපොරොත්තු වෙලා මේ ගොහිල්ලා එකක් කියනවා ඊළාට ඒ අය කියුවයි මේ විදිහේ දෙයක් කියලා ඒ පැත්තට ගොල්ලා තව එකක් කියනවා කොහොම හරියට මෙහාට තමන් එහෙම ප්‍රකාශ කළා තමන් හොඳ එක්කෙනෙක් වෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ බලාපොරොත්තු වුණාට අන්තිමට තමන් අප්‍රිය අමනාප කෙනෙක් වෙනවා ඒවා යම් දවසක එළිදරව් වුණොත් අන්න එදාට. ඒ කියන මේ කියන එකේ හැටි එහෙම තමයි. හරිය පෞසිද්ධ වෙන දෙයක් කතා කරන්නටවත් හැකියාවක් සංසාරයේදී ඇති වෙන්නේ නැහැ කියලා ඒ විදිහට යම් යම් දෙනා බිඳෙව්වොත් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ යම් කෙනෙක් කතා කරනවා නම් ඒ කතා කරන්නා වූ අය අසමගි වෙච්ච අය සමග වෙන විදිය වචන කියන්නට ඕන. සමගියෙන් වාසය කරන්නා වූ ඇත්තන්ගේ සමගිය තව තව තහවුරු වෙන විදියට තව තව ඉෂ්ඨ කරන විදියට තමන් එහෙම කතා කරන්නට ඕන සමගිය ඉෂ්ඨ කරන විදියට භින්නානං වා සංඝාතා කිය කිය එහෙමයි දේශනා කළා තියෙන විදිච්ඡය එක්කාසු කරන්න සමගිය වෙන්න කතා කරන්නට ඕන අසමතු වෙන්න කවදාකවත් කතා කරන්නට එපා කියලා පෙන්වුම් කළා කියලා. දැන් පැවිදි භික්ෂුන් වහන්සේලා පිළිබඳව දේශනා කරපු තැන්වලදී ප්‍රකාශ වෙලා තියෙන සමග්ගානම් තපෝ සුඛෝ දැන් භික්ෂුන් වහන්සේලා එක තැනක වාසය කරනවා නම් ඒ එක තැනක වාසය කරන්නා වූ භික්ෂුන් වහන්සේලා සමගිය යුක්තව ක්‍රියා කරනවා නම් එහෙම සමගිය යුක්තව ක්‍රියා කරන භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නේ ස්ථානයේදී තමන් රකින්නා වූ තපස ඊ타මත්ම සපදායක වෙනවා සනසිරිදායක වෙනවා අසමනිත නම් කවදාකවත් ඒ තපස වුණත් සපදායක වෙන්නේ නැහැ ගෙදරක වුණත් එහෙම මව්පියන් දරුවන් ආදී වශයෙන් හොඳ සමගියක් තියෙන්නට ඕන ඉතින් අනිත් එක නොඑක් දෙනා අර කෙනෙකුගේ සමගිය වුණාම දිනුවක් ඇති වෙනවා දේ දිනුවට කැමති නැහැ ඒ දිනුවට කැමති නැති නිසා තමයි බිඳුවන්නේ කේලම් කියලා. ඉතින් එහෙම කේලම් කියනකොට තමන් කල්පනා කරන්නට ඕන මේ මොකද්ද කියන්නේ කියලා. මේක මේ අපට හිතවත් වෙන්න කරන කතාවක්ද නෑ. මේ කතාව අපි මෙච්චර හොඳින් ආදරයෙන් හිතවත් ඉන්නවා අපේ හොඳ හිත පළුදු කරන්න අපි පිළිහෙලන්නයි මේක අපේ මේ විදිහට කතා කරන්නේ කියලා අන්‍යම තමන් කල්පනා කරන්නට ඕන. ඉතින් එහෙම කල්පනා කරනවා නම් හොඳ හැටියට ආරක්ෂා වෙනවා. තව කෙනෙකුට කරපු අවවාදයකේ පෙන්නලා තියෙනවා මේ බස් පසු ගියත් නොලසා එක එක්කෙනා කියනා වූ ඔය වචන පස්සෙන් රජ කෙනෙක් ඇටියට එළෝගෙනෙක් යොත් එහෙම මේ රට නොරැකෙන නිසා නොකල මැනවිය රජිනී එනිසා කියන කාවිසයක දෙපෙන්නලා තියෙනවා. මේ රට ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ වගේ සමාජයේ ආරක්ෂා වෙන්නේ නැහැ. මුළු රටම අවුල් වෙලා යනවා. ඒ නිසා කියන කියන ඒවා එක එක්කන ඒ පස්සේ යන්නත් එපාය. කියලා පෙන්වුම් කරලා තිය රට විතරක් නේ ගියද්දක් වුණත් එහෙමයි. කොතන වුණත් අනුන් කියන දේ විමසන්නේ නැතුව පිළිගත්තොත් එහෙම ඒ පිළිගැනීම නිසා ඒ එතන අසමගියක් එතන මහා විශාල පිරිහීමක් ඇති වෙනවා කියන බව අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කියන්නට පුළුවන්කම තියෙනවා. එයාට ඔන්න ඔය කියාපු කේලම් කීම නෑ. බෞද්ධයෙක් නම් කරන්නේ එයා වලකිනවා ඒකෙන්. එයා සමගිය ඇති වෙන කතා විතරයි කතා කරන්නේ. අසමගියක් ඇති වෙන්න කවදාකවත් වචනයක් කියන්නේ නෑ. යම් කිසි දෙයක් දන්නවනම් ඒ තමන් ඒ දන්නා වූ දෙය ප්‍රකාශ කරන්නේ නැතිව නිහඬව වාසය කරනවා. එයාට අනෙක් මේ මනුෂ්‍ය ධර්මයේ ඇටියට පරස වචනය. පරස වචනය කියන්නේ සර ගොරෝසු වචනය. මේ සර ගොරෝසු වචනයට කිසි කෙනෙක් කැමති නෑ මේ ලෝකේ. තීසනෙක් උනත් කැමති නෑ. නන්දිශා දා ජාතකයෙන් ඒක බොහොම හොඳ ඇටියට පැහැදිලි වෙනවා. දේශනාවත් පරස වචනයට කැමති නෑ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මනුඤ්ඤමේව භාසෙය්‍ය කතා කරනෝ නම් කවුරු හරි ඒ කතා කරන පුද්ගලයා මනෝඥ හිත ඇදගන්න, හිත ඇලෙන, හිත සතුට වෙන ප්‍රිය වචනයක්ම කියන්නට ඕන. ප්‍රිය වාචමේව භාසෙය්‍ය යා වාචා පතිනන්දිතා. Taman වචනයක් කියවනා තමන් කිව්වා වූ වචනය ගැන කල්පනා කරනකොට අනේ මම කොච්චර හොඳ මිහිරි මෘදු වචනයක්ද ප්‍රකාශ කළේ අනුන්ගේ හිත රිදෙන වචනයක් නෑ නේද මම කිව්වේ අනුන්ගේ හිත සැනසෙන අනුන් සතුටු වන ප්‍රියමනාප වචනයක් නියත කිව්වේ කියලා තමන්ගේ ගැන කල්පනා කරනකොට ඔන්න සතුටක් ප්‍රීතියක් ඇති වෙනවා නම් එබඳු වචන කියන්නටයි අපේ බුදුරජාණන් වහන්සේ බෞද්ධ අපට උගන්වලා තියෙන්නේ. ප්‍රිය වාචමේව භාසෙය්‍ය යාවාචා පතිනන්දිතා කියලා. පරස වචන කියන්නට කවදාකවත් බුදුරජාණන් වහන්සේ කවදා කොතනකවත් කිසි දවසක අනුබල දීමක් ඇත්තේ නැහැ. ඒක තැනකදී උන්වහන්සේ දේශනා කොට වදාලා සමහර මිනිස්සු ඉන්නවා පුරිසස්සෙහි ජාතස්ස කුඨාරී ජායති මුඛේ කියලා. ඒක තේරුම මේකයි ඒකනේ මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා. කොයි වගේ මිනිස්සුද? මේ හරියට කටේ කෙටේරියක් තියෙන මිනිස්සු. කටේ කෙටේරියක් තියෙන මිනිස්සු කියලා කිව්වම ඒ ගැලෙන්නේ ඔය පරුස වචන පාවිච්චි කරන මිනිස්සු ගැන. ප්‍රකෝකාලික කියලා භික්ෂුන් වහන්සේ නමක් ඒ කාලේ සිටියා. ඔය කෝකාලික භික්ෂුවටයි ඔය ගාථාව දේශනා කළේ. පුරිසස්සේ ජාතස්ස කුඨාරී ජායතේ මුඛේ කියලා. මොකද කර කෝකාලික සරුවත්මකලං මහරහතන් වහන්සේට පවා පරසවචන කතා කළා. පරසවචනෙන් බැන්නා පාපිච්ඡා භන්තේ සාරිපුත්ත මොග්ගල්ලානා කිය කිය. ඒකදී වන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සමහර අය ඉන්නවා ඒගොල්ලේ කටේ කෙටේරියක් තියෙන්නේ. ඉතින් ඒ කෙටේරියෙන් ගැහුවෙන් පස්සේ ඒ කෙටේරියෙන් ඇතිවන්නා වූ තුවාලේ ඇතුලේ තමයි පැවන්නේ. ඇතුලේ ඒ තුවාලෙ වෙන්නේ වැඩිපුර කෙටේරියෙන් ගැහුවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේකට පරස වචනයට කෙටේරිය වගේ කියලා පෙන්වන්න කළා තියෙන්නේ. අන්න එහෙම ඒ පරුස වචන කවදාකවත් කතා කරන්න හොඳ නෑ. කතා කළොත් එහෙම තමන්ගේ වාග්ද්වාරේ නවත්ුණ අනිත් එක අනිත් පැත්තෙන් තමන් හිතන්නට මට පරුස වචන වලින් බනිනවා නම් කතා කරනවා නම් මම සතුට නෑ. තමන්ගේ ගෙදර ඉන්න දැන් අපිට සේවක පිරිසක් ඒ මෙහෙකාර පිරිසක් ඉන්නවා. කොහේ කොහේ හරි කර්මාන්ත ශාලාවකාරී රජේ හරි එහෙම නැත්නම් gedaraකාරී මෙහෙකාර පිරිසක් ඉන්නවා. ඒ ඇත්තන්ට සරපරසව වචන කතා කරනවා නම් බනිනවා නම් නරක විදියට කාගේ හිත හොඳ වෙන්නේ කිසි කාලයක හොඳ වෙන්නේ නැහැ. යම් කිසි පඩියක් දෙන දෙනවා ඇති ඒ කියන සේවයට අනුව. නමුතර බනිනවට දෙන්නේ නැහැ පඩියක්. එහෙම දෙන්නේ නැහැ. අය ඒක හොඳට තේරුම් ගන්නට ඕන. ඔත්තනකාරී ගේකාරී පාලකයෙක් නම් ඒ පාලකයා තමන්ගේ සේවකයා කෙරේ gedara දොරේ කටයුතු කරගෙන ඉන්න අය කෙරේ උනත් බොහොම ආදරයක්. හරේ කරුණාවක්, හරි මෛත්‍රියක්, හරිම ආදරයක් ඇතුව ක්‍රියා කරන්නට ඕන. තමන් හා සමයි මට කවුරු හරි මේ විදියට කතා කරනවනම් මම කැමති නෑ කියලා ඒ විදියට හිතන්නට ඕන. ඉතින් පරුස වචනයෙන් වැළකීම මනුෂ්‍ය ධර්මයක්. ඊළඟට ඔය සම්පප්පලාප හිස්කතා හිස්කතා කියන්නේ කිසිම Tamantoවත් කතා කරන එක්කෙනාටවත් ඒ වගේම අහන එක්කෙනාටවත් කිසිම යහපතක් නැති ඉගෙන ගන්න කිසි දෙයක් නැති හිතේ තියාගෙන ඉඳලා ප්‍රයෝජනයට ගත හැකි මේ ලෝකේ හරයක් නැත්තා වූ වචන යම් කෙනෙක් කතා කරනවා නම් එහෙම කතා කරන එක්කෙනාගේ ඒ වචන ගැන කියන්නේ පරස මේ සම්පප්පලාප කිහිස් වචන ඒ ස්වර්ණන තමයි බොහෝ දෙනා කතා කරන්නේ. දැන් ගෙවල් දොරවල් වල උනත් නොඑක් නොඑක් තැන් වල වැඩක් පලක් වැඩිය නැtei කියලා හිතාගත්ත සමහරු ඕනෑම කෙනෙකුට වැඩපල තියෙනවා. නමුත් කාලේ නාස්ති කරන්න නරකයි. එහෙම කාලේ නාස්ති කරන අය අතන මෙතන හන්දි ගානේ, කෝපි කඩවල් ගානේ, බෝක්කු වලයි ඊළඟට තවත් මගතොටයි රැඳිලෙඳගෙන සම්පත්තන අපි හිස් වචන කර කතා කර කර ඉන්නවා. කාලිනාස්තික හරි පාපයක් ඒක. ඒ වගේම මේ Taman කවුරු හරි කතා කරනවා නම් වචනයක් ඒ කතා කරන්නා වූ වචනය අහන එක්කනාත හිතේ තියාගෙන ඒක නිදානයක් ඇටියට හිතේ තබාගෙන ක්‍රියා කරන්නට ආදර්ශයට ගන්නට පුළුවන් වචනයක් කතා කරන්න තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන එක වචන මේකයි නිධාන වතින් වාචං නිධානයක් වගේ හිතේ තියාගන්න නිධානයක් ඇත්තොත් ඒ නිධානයක් පෙන්වුවොත් ඒ නිධානයෙන් තමන්ට පුළුවන්කම තියෙනවා ඒක ධනිය අරගෙන තමන්ගේ ජීවිතේ චක්වත් කරගන්න හැමලෙසින්ම ඒ වගේ යම් කිසි කෙනෙක් යම් කිසි වචනයක් ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ කරන වචනේ යමෙක් අහනවා නම් අහන්නේ කෙනාට මේක අන්න නිදානියක් වගේ හිතේ තියාගෙන යන්නේ එදා කතාවේදී එදා බණේදී මේ වගේ වචනයක් ප්‍රකාශ වුණා කොච්චර අගේද Taman ඒ ගැන හිත හිතා ඒ ගැන හිත හිතා කල්පනා කර කර Taman ඒ වචනයෙන් ප්‍රයෝජන ගන්නවා ඒ විදිහේ වචන අනුන්ට කතා කරනකොට Tamanොත් එහෙම කතා කරන්නට ඕනෑ කියලා අදිස්ථානයේ ක්‍රියා කරනවා ඒ නිසා කතා කරන කෙනෙක් නිදාන වතුන් වාචං කියාපු හැටියට අහන එක්කනා හිතේ තියාගෙන ඒස්කනාගේ ජීවිතේ දියුණුව සඳහා යොදන්නට පුළුවන් වචනයක්ම කතා කරන්නේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා කියන්නේ දියුණුවට මඟ හොඳ ඇතියට පෙන්වනවා. ඒ වගේම ගුණ ධර්ම eh, දිනු කරගන්නා වූ මාර්ගයේ ඉදිරියටම කරලා පෙන්වනවා. අන්න එහෙම පෙන්වුවයින් පස්සේ තමයි නියම අනුශාසකයෙක් වෙන්නේ, නියම හැටියට කතා කරන්නා වූ කෙනෙක් වෙන්නේ. ඔන්න ওই විදිහට වාග් දුස්චරිත හතරක් තියෙනවා. බොරුවෙන් වැළකීම, කේලමෙන් වැළකීම, පරුස වචනයෙන් වැළකීම, සම්පප්පලාප හිස් වචනයෙන් වැළකීම කියලා. ඔය හතරෙන් ඔන්න යම් කිසි කෙනෙක් වැළකුණා නම් ඒ මිනිස්යා ළඟ තියෙනවා මනුෂ්‍ය ධර්ම. මනුෂ්‍ය ධර්ම වලින් යුක්ත වූ කෙනෙක් ඒ මිනිස්යා. එයාට මේ මනසින් සිතෙන් සිද්ධවන්නා වූ අකුසල තුනක් තියෙනවා ඒ අකුසල අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියලායි ඒ තුන. අභිජ්ජා කියලා කියවම දැඩි ලෝභය, පද ලෝභය, සාමාන්‍ය ලෝභය නොවේ. ඒ අභිද්‍යාව කියන එක තේරුම් කරපු තැන්වල ප්‍රකාශ වෙලා තියෙන්නේ තමන්ගේ දේවල් ගැන කරන ආසාව නොවේ සමහර විට අනුන්ගේ දේ තමන්ට අයිති කරගන්නට ඕනේ කියලා ඒ ගැනත් ඔන්න ආසාව කරනවා පරසම්පත්ති අනුන්ගේ සම්පත් ගැනත් ආසාව කරනවා ඒ විදිහේ දැඩි ලෝභයට තමයි මේ අභිද්‍යාව කියලා කිව්වේ ඒ දැඩි ලෝභය කියන එක ඇතිවන්නේ කොතරම් ලැබුණත් සමහරෙකුට සෑහෙන්නේ නැහැ. ප්‍රම මේ ඇතුලේ කියලා කවදාකවත් හිතෙන්නේ නැහැ. තව තව තව තව තව තව ලබා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ආසානාම දුක්ඛූරා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ ආසාව කියන එක ලේසියෙන් පුරවන්න පුළුවන් එකක් නෙවෙයි. ඔය ඒක හරියට අග්ගේ කන්දෝ සමුද්දෝච මහිච්ඡෝ චාපි පුද්ගලෝ සකතේන පච්චයන් දෙන්තු තයෝ පේතේ අසත්‍යා කියලා පෙන්වලා තියෙනවා මේ හරියට ඔය වැඩි ආසාවල් තියෙන මිනිස්සයා කොයිවගේද කියලා කියනවනේ ගිනි ගොඩක් වගේ ගිනි කන්දක් වගේ ගිනි ගොඩකට ගිනි කන්දකට කොයි තරම් දර දැම්මත් දාන දාන ඔක්කොම දර පුලිස්සලා දානවා මේ ඇත මේ ඇත කියලා කවදාකවත් මේ ගිනි කන්ද කල්ප තෘප්තියකට පත්වන්නේ නැහැ කොච්චරක දර දැම්මත් ධන දාන දාන දර සේන පුරුෂලා දාන ඒ ගිනිකන්ද වගේ සමහර මිනිස්සු කොටනම් ලැබුණත් අනුන්ගේ කොහොම හරි අයිති කරගන්න ඕනේ කියලා নানা ආකාර ඔය උපායල් කර කරලා ඒවා අයිති කරගන්න මහන්සි ගන්නවා ඒක සමුද්දෝ මේ මහමූද වගේ මහමූදේ වතුර පිළිලා තියෙනවා ඒ මදිවට මහ වැස්සෙන් වතුර ලැබෙනවා ගංගා යමුනා අචරවතී ආදී මහා ගංගාවල් ගලාගෙන එනවා මහමුදට. ඉතින් එහෙම කොතරම් වතුර ගලාගෙන ආවත් මේ මහමුද කවදාකවත් මේ වතුර ඇතේ කියලා කීමක් නැහැ. තව එනතාක් වතුර මේ වලින් පුරවා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් තියනවා තව වැටෙන්න ඕන තරම්. ඒ වගේ තමයි සමාජ අයට කොයිතරම් ලැබුණත් මේ ඇතේ කියලා සෑහීමකට පත්වන්නේ නැහැ. ඒක හැටි එහෙම තමයි කාමේහි ලෝකම්හි නහත්ති තිත්ති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ කිසි කාලක තෘප්තියක් ඇති වෙන්නේ නැහැ. සෑහීමක් ඇති වෙන්නේ නැහැ ඒ විදිහට ලැබීමේ. අන්න ওই නිසා තමයි අභිජ්ජා කියන එක සමහරු මේ බලාපොරොත්තු වෙන්නේ තව තවත් දේවල් ලබා ගැනීමට. ඊළඟට අනික් කාරණේ මනසින් සිද්ධ වෙන ව්‍යාපාද. ව්‍යාපාද කියලා කියන්නේ කෙනෙක් නසන්න එම හිතේ ඇතිවන්නා වූ දැඩි තරහ, දැඩි කෝපය, සාමාන්‍ය කෝපයනේ, සාමාන්‍ය දේශ කියන එකක් නෙවෙයි මේ ව්‍යාපාද කියන එකට ගන්නේ. ව්‍යාපාද කියලා කියව කෙනෙක් නසන්නම හිතලා ඒ හිතේ ඇති කරගන්නා වූ දුෂ්ෂ ගතිය දුෂ්ෂ ස්වභාවය තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. ඒ ව්‍යාපාදයෙන් හිත නරක්ුණයින් පස්සේ ඒ හිතෙන් ආයේ කිසිම කිසි වැඩක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක උපමා කළා කියන්නේ කොයි වගේද කියනවා නම් පිළිම වෙච්ච බතක් වගේ. බතක් පිළුම් වුණයින් පස්සේ ඒක විසි කරනවා මිසං ඒකෙන් වැඩක් ගන්න බෑ. ඒ වගේම කෙනෙකුගේ හිත අර ව්‍යාපාදයෙන් ඊටම දුෂ්ට වෙලා අනුන් නසන්න අනුන් විනාශ කරන්න ඒ විදිහේ හැඟීම් නම් තියෙන්නේ ඒ හිත තියෙන පුජ්‍යලයාට කවදාකවත් ගුණ ධර්මයක් දියුණු කරගන්නට හැකියවන්නේ නැහැ. මේ සාමාන්‍ය ව්‍යාපාදේ නොවේ ක්‍රෝධ නාමයෙන් ගැන ඒ ක්‍රෝධ ගතිය කිපෙන ගතිය වුණත් තමන්ගේ පිළිහිමට තමන්ගේ අවාසනාවට තමන්ගේ ගුණ ධර්ම වෙනසීමට ඒකාන්තයෙන් හේතු වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කුද්ධෝ අත්තං නජානාති කුද්ධෝ ධම්මං නපස්සති කිතුනම තදින් ඒත්තත් හොඳ නරක කියන දෙක පේන්නේ නැහැ දිනුවේ මාර්ගයේ මේකයි කියලා වැටෙන්නේ නැහැ පිළිහෙනවයි මෙහෙම කළොත් කියලා එහෙම වැටෙන්නේ නැහැ අන්න ඒ විදිහේ ගතියක් තමයි ඒ කියන ව්‍යාපාදයේ තියෙන්නේ. මිච්ඡා දිට්ඨිය කියන්නේ කානිටක මිච්ඡා දිට්ඨිය කියන්නේ මිසදිටුව වැරදි විශ්වාසය. යා වැරදි විශ්වාසය කියවම මේ මිච්ඡා දිට්ඨි පරමාණි වජ්ජානේ හැම වැරද්දකටම වඩා හැම දෝෂයකටම ලොකුම වරද ලොකුම මේ අපරාධයේ මිත්‍යා දෘෂ්ටිය වැරදි විශ්වාසය වැරදි විශ්වාසය තියෙනකොට එයාට කරන්න බැරි වැඩක් වරදක් මේ ලෝකයේ නැ අපරාධයක් නැ තමන්ගේ වැරදි විශ්වාසයේ අනන්ත කාවද්දන්නටත් ඕන තරම් අපරාධ කරනවා එහෙම කර කර අරේ මිත්‍යා දෘෂ්ටිකයන් ක්‍රියා කරනවා ඒක මහා භයානක දෙයක් එතකොට බෞද්ධෝ පින්නප්පිරිසේ මිත්‍යා දෘෂ්ටියේ ආදීනව දෝෂේ හොඳට වටාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රඥාවතරයි අන්ධ විශ්වාසයෙන් පිළිගන්නා වූ දෙයක් නොවේ කියලා ඒ බුද්ධ ධර්මයේ කෙරේ සම්‍යක් දෘෂ්ටිය හොඳට පිළිපදවා ගත්තොත් අන්න ඒ ඇත්තා ඒකාන්තයෙන්ම මනුෂ්‍ය ධර්මයේත් එක්ක ඇටියටයි ධර්මයේ සදාන් වෙලා තියෙන්නේ. මෙන්න මේ කියාපු කාරණා දස කුසලය තමයි ඒ ප්‍රකාශ කළේ. ওই දස කුසලයේ යම් කිසි කෙනෙක් ළඟ තියෙනවා නම් ඒ දස කුසලයේ තියෙනා වූ පුජ්‍යලයා තුල මනුෂ්‍ය ධර්ම තියෙනවා කියලායි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිසා මේ අලුත් අවුරුද්දේ අද මේ ශ්‍රවණය කරන්නා වූ ධර්මයේ හොඳට තේරුම් අරගෙන ශ්‍රවණය කරලා හිතේ තියාගෙන අපි අද ඉඳලා මනුෂ්‍ය ධර්ම කියන පුජ්‍යලයන් හැටියට හැදගෙන්නට ඕනේ. මනුෂ්‍ය ධර්මෝ මේ අමනුෂ්‍ය ගති නැතිව ක්‍රියා කරන්නට ඕනේ කියලා දෙවි අධිෂ්ඨානයේ ඇති කරගන්නට ඕනේ. එහෙම මනුෂ්‍ය ධර්ම ඇතුළේ ක්‍රියා කළොත් ඒ අත්තන්ත මෙලව සනසිල්ල ඒකාන්තයෙන් උදා වෙනවා. පරලෝ සනසිල්ලත් ඒකාන්තයෙන් උදා වෙනවා. ඒ පිරෙම්ම අජරාමෘ සංඛ්‍යාතමම නිවන් සම්පත් ලබා ගන්නටත් පුළුවන් වෙනවා. ආකාශත්තාති බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාති බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබුණා වූ සීල පීඩලෙන් අජරාමර සංඛ්‍යාතින් වන්සු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ ලක්මලානේ මල්ලිකාරාමාධිපති විනය විශාරද ධර්මකීර්ති ශ්‍රී රාජකීය පඬිතු පූජ්‍යපාද වැලිගම ඥානරත්න නායක ස්වාමින්දයන් වහන්සේ ගති බුදු දහමින් නිසේවා පෙළලොවේ බුදු ගුණයෙන් තනසේවා හෙළබිම බුදු බලයෙන් නැහැවේවා හෙළනාමිත ලොවේ මල් පිබිදේවා නිදුක් වේවා සුවපත් වේවා. දුකින් මිදේවා. මේ පින් වරපතුන් ඔබට හිතවත්ම සිටියසින් වෙති.